දෛ කරුකටයුතු ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් වැඩමුළුවේ තුන්වෙනි දවසටත් ධර්ම දේශනාව සඳහා වේලාව ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. අද අපි සමත වර්ෂයෙන් ජූලයි මාසේ 27 වෙනිදා දවසේ ධර්ම දේශනා වාරේ. සියලුම දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙමු. tempත් වෙලා සාදුකාරය පාත්තුමු.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 ඒක ටිකක් අනික් අයට වැඩිය ටිකක් තදින් බලපාන නිසා මේ කටුකරෝසන ගතිය. හිතේ තියෙන කටුකරෝසන ගතිය. ඒ කටුකරෝසන ගතිය ශ්‍රද්ධාව නැතිකම කියලා තමයි මෙතන පෙන්වන්නේ. ඉතින් ඒ කියන ශ්‍රද්ධාව මේ ප්‍රසාද ශ්‍රද්ධාව නෙවෙයි. අමූලික ශ්‍රද්ධාව නෙවෙයි. අමූලික ශ්‍රද්ධාව විතර කතා කරනකොට මේව එච්චර කටුකරෝසන නෙවෙයි. මොකද භාවනා කරන එකනා ඒ ප්‍රසාද ශ්‍රද්ධාවෙන් බණ අහලා හිතට අරගෙන පොඩ්ඩක් කල්පනා කරලා එයා යම් ආකාරයකට ගිහිගෙන් වෙන් වෙච්ච කෙනෙක්. එහෙම නැත්නම් කාය විවේකය සොයා ගැනීම සඳහා දැනටමත් පියවර ගත්ත කෙනෙක්. ගත්තට පස්සේ කාය විවේකය ලබා ගත්තට පස්සේ ඒ කෙනා ඊ ලබාගත් කාය විවේකය චිත්ත විවේකයට කටයුතු කරන්න යනකොට තමයි කෙනා තුල ඕකප්පන සද්ධාව කියලා තමන් තුලම තමන්ගේම අත්දැකීම් හරහා අර පසාද සද්ධාවට වැඩිය එහෙම නැත්නම් අමූලික සද්ධාවට වැඩිය මේ දේ නිවනට ළඟයි මේ දේ නිවනට දුරයි මේක තමයි හික්මීම කියන්නේ මේක තමයි නොහික්මීම කියන්නේ මේ හික්මීම නොහික්මීම සීල මට්ටමක් තියෙනවා සමාධි මට්ටමක් තියෙනවා ප්‍රඥා මට්ටමක් තියෙනවා මම මෙතෙක් කල් හිටියේ සීල මට්ටමේ හික්මීමක. දැන් මම ඒ සීල මට්ටමේ හික්මීම සමාධි මට්ටමකට ගන්න. එහෙම නැත්නම් හිත ඒකාග්‍ර කරගන්න, ඒකෝදි භාවයට ගන්න, සමාහිත කරගන්න, පස්සම්බනේ කරගන්න දඟලනවා. දඟලනකොට අර මෙතෙක් කර දිනුන සද්ධාවෙන් ඒක සපයන්න දෙන්න බෑ. ඒකට වැඩිය වඩා ප්‍රණීත වෙච්ච උසස් ශ්‍රද්ධාවක් අවශ්‍යයි. ඒ ශ්‍රද්ධාවට අපේ අටු ආයුගයේ පෙන්ලා තින ඕකප්පන ශ්‍රද්ධාව කියලා. ඒතර මේ ඕකප්පන ශ්‍රද්ධාවෙන් කටයුතු කරනකොට අර සාමාන්‍ය පසාද ශ්‍රද්ධාවෙන් කරන එකට වඩා මේ කියන චේතෝ කීල හිතේ ඡන්දපරස ගති එහෙම නැත්නම් ඕලමොල ගති කටුකරෝසන ගති Tamanට වැටෙන්න ගන්න. වටා ගන්න වෙනවා. වටා ගත්තේ නැත්නම් භවනා කරාට හරියන්නේ නැහැ. ඒක හරියට තුවාලේ බෙහෙත් දාන්න සුද්ධ කරාට පස්සේ වෙනදා තේරෙන්නේ නැති ඒවත් රිදෙන්න පටන් ගන්නවා. විවෘත වනමුකේ රිදෙනවා. ඒ වගේ තමයි ඕකප්පන සද්ධාහට ගියාට පස්සේ මේ පුංචි පුංචි දේවල් ඉද්දෙන ගතිය වැඩි, කුප්පන ගතිය වැඩි, රීත්තන ගතිය වැඩි. කම්පන චංචල කරන ගතිය වැඩි. එතකොට දැනගන්න ඕනේ අපි ඊට වැඩිය සුකුම සමතුලිතතාවයකට යන්න වෙනවා. ඊට වැඩිය සුකුම වූ සමබර භාවයකට යන්න වෙනවා. අතියට මේ වතුරේ දුවන වාහනයකුයි ජලයේ දුවන වාහනයකුයි ගත්තොත් නෑ පොළවේ දුවන වාහනයකුයි වතුරේ දුවන වාහනයකුයි ගත්තොත් පොළවේ දුවන වාහනේ පොළවේ සම්බර භාවය ගන්නවා වගේ නෙවෙයි ජලයේ දුවන වාහනේ සම්බර භාවයේ ගන්න ගියාම අරිට වැඩිය බොහොම සූක්ෂමයි. යටපතුල ගොඩ හිලක් ඇති වුණොත් එහෙම මුළු එකම ගිලෙනවා. පොළවේ දුවනේ වගේ හිලක් ආවට මොකක්වත් වෙන්නේ නැහැ. ඒක වෙන ක්‍රමයකට යන්නේ. ඒ නිසා මුහුද මැදට යන්න යන්න බොහොම සූක්ෂමයි. දන්නේ නැති තැනකින් මුළු ගමනම අඩාල වෙන්න පුළුවන්. ඉතින් එයා පොළ ගොඩබිම යන කෙනෙක් වගේ නෙවෙයි. ඊට පස්සේ වාතයේ යන කෙනෙක්ගේ වායු පීඩනය උඩ පහළ ගියොත් ඉවරයි ආනෙම ඉවරයි. එතකොට ඒ වගේ සුසර කිරීම, සූක්ෂම කිරීම උංගාක අමාරුයි. ඊට වඩා උංගාක අමාරුයි අභ්‍යවකාශයට යන යාන. ඒකේ ඝණයක් නැහැ, ද්‍රවයක් නැහැ, වාතයක් නැහැ. ඒ වගේ සුසර කිරීම ලේසි නැහැ. ඒ නිසා මේ පොළවේ දුවන වාහනයකින් එක්කෙනෙක් මේ වතුරේ දුවන ඔරුවක බෝට්ටුවක නඩත්තු කරනවා වගේ උරුක බෝට්ටුවක් නඩත්තු කරපු එක ගුවන් යානයක් නඩත්තු කරනවා වගේ අර සමාජ මට්ටම් ඉහළ යනකොට යනකොට එහෙම නැත්නම් කියනවා ශ්‍රද්ධා මට්ටම් ඉහළ යනකොට වෙනදා නොතැනෙන පුංචි පුංචි දේවල් අපිට ඉදෙන්න පටන් ගන්නවා. ඒ නිසා සාරිපුත්‍ර ස්වාමීන් භාවනා කරන අය පැත්තකට කතා කරලා ඒගොල්ලන්ගේ කන්ට කරලා රහසක් කියනවා. චේතෝ කීල කියලා පහක් තියෙනවා. ඒවා දැනගන්න. ඒ දැනගෙන ඒ චේතෝ කීල එnde හේතු සද්ධාව නැතිකම පළවෙනි චේතෝ කීලේ තමයි සරුවච්චන් වහන්සේ කරේ සද්ධාව නැහැ. සත්තරි කංකති. මේ බුදු ජානනාංශ ඔය කියන විදිහට ඔය ඇත්තටම අරහත්ද නැත්නම් බුදුහාමුදුරුව අදහන ගමන් සායි බබා ටිකක් ඇදහුවට කමක් නැද්ද? බුදුහාමුදුරුව අදහන ගමන් කතරගම ගියාට කමක් නැද්ද? බුද්ධහම කරන ගමන් පේනයක් බැලුවට කමක් නැද්ද? බුද්ධහම කරන ගමන් එකක් බැලුවා කමක් නැද්ද? ඉතින් මේ වගේ පේන තියෙනවා මෙයාට මේ තියෙනවා මොකද්ද? අර බුදුහාමුදුරන්ගෙන් ඉෂ්ට වෙන්නේ නැතිකොට අර යා පිටිපස්සේ මෙයා පිටිපස්සේ චරිචුරු ගාන ගතියක් තියෙනවා. භාවනා කරන්න ගියාට පස්සේ තේරුම් ගන්න ඕනේ මේ හැම එකක්ම අපිට කැපෙනවා. තමන්ම තමයි නොඅදහන්නේ ඒ නොඇදහිම ගේමට කැතයි. එච්චරයි කියන්න තියෙන්නේ. මෙච්චර ජීදිලා කටයුතු කරන ගමනොත් මේ බුදුන් අදහන කටයුතු කරන වෙනුවට දෙයියෝ අදහිල්ලක් තියෙනවා ලාවට වාගේ. නැකත් අදහන ගතියක් තියෙනවා ලාවට වාගේ. එහෙම නැත්නම් ඔය සෙත් කවි කියනවා අනම්මනම් කරනවා. කම්මන්නේ ඒක දෙයක් නැහැ. හැබැයි භාවනා කරන එක නට කැතයි. මේ සාරිපුත්‍ර සංසය මේ කියන්නේ බුද්ධ ආගමට ආපු කෙනෙකුට කියන කතාවකුත් නෙවෙයි. භාවනා නොකරන කෙනෙකුට කියන කතාවකුත් නෙවෙයි. ඒ නිසා බුදුන් ගැන කියන ශ්‍රද්ධාව තියෙනවා නම් උදේටත් බුදුන්, දවල්ටත් බුදුන්, රැටත් බුදුන්. මේ බබෙක් හම්බෙන්න විතරක් ගියාම බුදුන් නෑ වෙන කෙනෙක් කාර් එකක් ගත්තාම ඒකට සුභාසිතටපත් කරන බුදුන් පැත්තක ඉඳලා කතරගම බුදුන් නැහැ. ඒ වගේ තමයි අපි පස්සේ එළියේ ඉන්න තැන. අර වාහනේ අඩිය පොඩි හිලක් හිටිනවා. ඔරුවේ. ඊට පස්සේ ඉතින් වතුර දානවා ඇතුළට. ගොඩ වෙම තියෙන වාහන වලට ප්‍රශ්නයක් නැහැ. ධර්මයේ සංකල්ප කරනවා කියන්නේ අපි ඊයේ කතා කරපු විදිහට මේ රූප ප්‍රමාණ ලූක ප්‍රමාණ ගෝස ප්‍රමාණ දිගේ රට්ටු යද්දී අපිත් මේ රැළේ වැටෙන බල්ලෝ වගේ ওই රූප ප්‍රමාණ දිගේ දුවනවද? අපිත් ලූක ප්‍රමාණ දිගේ දුවනවද? අපිත් ගෝස ප්‍රමාණ දිගේ දුවනවද? නැත්නම් ධම්ම ප්‍රමාණේ අරගෙන අනේ මේ මිනිස්සු උගත් උනාට, පොහසත් උනාට, ලොක්ක උනාට අනේ බලන්න වැටලා යන හැටි. රැල්ලට වැටිලා, රැල්ලට අහුවෙලා යන ගම මේ ධර්මය දහන මනුස්සයට ඒක තේරෙන්න eBay. එයා මේ මිනිස්සුන්ට නතර කරන්න යන්න එපා. මේ මිනිස්සු රැල්ලට වැටලා රැල්ලේ ගියා වයි ඒක වෙනම දෙයක්. නමුත් මම යන ගමනේ මේක නිසා මම ධර්ම ප්‍රමාණේ තියාගෙන යන්නේ. ඒගොල්ලෝ ඇවිල්ලා අපිට කියනවා වරෙන් මචං ආමුදේ නාන්න. අපි කියනවා එහෙම බෑනේ මචං දැන් මම බැදලානේ දැන් මට එන්න බෑනේ. ගියොත් අම්මා තලාවි මට. තමයි ෂේප් වෙන්න දැනගන්න ඕන. ඒවා මේ පරියන්කේදී හම්බෙන්නේ නැහැ. පරියන්කේදී හම්බෙන්නේ දැනගන්න ඕනේ. ඒගොල්ලන්ට ධර්මයක් නැහැ. ඒගොල්ලෝ ධර්මයේ පාවිච්චි කරන්නේ part time job එකට. ඊ වරින් වර ධර්මයේ පාවිච්චි කරනවා වරින් වර අධර්මයක් තියෙනවා ගාලල්ල. Taman දැනගන්නගේ පුළුවන් තරම් ටික ටික ටික ටික ධර්මයට එන්න ඕනේ. ධර්ම ප්‍රමාණයම යන්න ඕනේ. දැන් නැත්තම් අපි බලනවා මේ වගේ සිද්ධියක් පෙර හිටපු ආර්යයන් වහන්සේලාට මම උන්වහන්සේලා මොනවද කළා තියෙන්නේ. මේ වගේ සිද්ධියක් කච්චා මහබෝසත්න් වහන්සේ මොනවද කළා තියෙන්නේ. බලලා ඒ පැත්තට යනවා මිසක මේ පිස්සන්ගේ පිහට්ටන්ගේ උපදේශ ගන්න යන්න එපා. යන්නේක අඩු කරන්න. යන්නේක අඩු කරන එක තමයි කියන්නේ ධම්මා ආජීවී කියලා. තමන්ගේ ජීවන රටාව සකස් කරගන්න ධර්මයේම ධම්මෝ විනානත්ති පිතාච මාතා. ධර්මයෙන් තොර මවෙක් පියෙක් නැත. ඉතින් මේක මේ අම්මට වඳින ගාතාවට විරුද්ධව තියපු කතාවක් නෙමෙයි. තාත්තට වඳින ගාතාවට විරුද්ධව කරන කතාවක් නෙමෙයි. ධර්මයට වියහින් අම්මෙත් තාත්තෙක් නෑ අපට. මේ බව පේනවද බලන්න තමන්ගේ ජීවන රටාවේ. වැඩ කරනකොට මොනවාරි කරනකොට ධර්මයේ ඉස්සරහට තියාගෙන ඒ කියන්නේ ධර්ම ප්‍රමාණ කරනවා කියලා මේකට කියන්නේ. එහෙමනම් අපිට වෙනවා රූප ප්‍රමාණ, ගෝස ප්‍රමාණ, ලුක ප්‍රමාණ අඩු වෙනවා. දැන් අපි අද යන්න හදනවා මේ කියන සද්ධාව. එහෙම නැත්නම් අපි ওই කියූපික ප්‍රායෝගික ජීවිතයට ගත්තොත් මේ ධර්ම ප්‍රමාණේ කැල යුතුව තියෙන කෙනා රූප ප්‍රමාණයට යනවනම් ඒක චේතෝ කීලයක් කියලා මතක තියාගන්න. හිතේ ඔලොමල කමක්. කටුකරෝසන ගතියක්. ධර්මයට මූණට කෙල ගැහිලා. ධර්ම ප්‍රමාණේ තියෙද්දිත් ලෝක ප්‍රමාණෙ දිගේ යනවනම් අත්කලමතාන යෝගය යන කට්ටිය තමයි ලොක්කෝ කියලා හිතාගෙන කටයුතු කරනවා නම් තමයි තමන්ගේ ශරීරයට දුක් දෙනවනම් ධර්මයට කැතයි ඒක. ඒකට කියන්නේ චේතෝ කීල කියලා. ඡන්දපරස ගතියක් කිය. එහෙම නැත්නම් ගෝස අප්‍රමාණ මේ රට්ටු යනවා ඕ ගාලා අහවල් වෙළඳ භාණ්ඩයට අහවල් සනකෙලියට අහවල් රැල්ලට අහවල් මෝස්තරයට තමනුත් ඒක පිටිපස්සේ යනවනම් ගෝස අප්‍රමාණයට එහෙනම් ඒ කරන හැම වෙලාවෙම ධර්මයට නිග්‍රහයක් වෙනවා. ඉතින් සෑ මේ ධර්ම ගෞරවය ඇති වෙනකොට රට්ටුන්ව හදන්න යන්න එපා. තමන්ගේ ගෙදරම ඉන්න තමන්ගේ අනික් සහෝදරයා හෝ අම්මා තාත්තා හදන්න යන්න එපා ඉතින්. ලේසි වැඩක් නෙමෙයි. ඒක කර්මාණු ශක්තිය සිදි වෙන දෙයක්. තමන්ගේ ධර්ම ප්‍රමාණය තියනවාද කියලා බලන්න. ඒතකොට රූප ප්‍රමාණ, ගෝස ප්‍රමාණ, ලෝක ප්‍රමාණ අඩුවීම තේරෙනවා, කෙරෙනවා. අල්ලපු ගෙදර මනසට තේරෙනවා. ඒ විතරක් නෙමෙයි. ඒ නිසා තිබුණු ආතති ගති අඩු වෙන්න පටන් ගන්නවා. ජීවිතේ සරල වෙන්න පටන් ගන්නවා. ජීවිතේ නිකන් මේ නිහතමානී ගති වගේම අර පිරිමැසුම් දායක කියන වචනේ මට පාවිච්චි කරන්න වෙනවා. කරන්නේ අර පිරිමැසුම් දායක පරිභෝග එවනතම් ප්‍රයෝජන සලකලා විතරයි. සෝබන නැහැ. මෙන්න මේ චේතෝකීල සහ ධර්ම ගෞරවය නැත්නම් ධර්මයේ කෙරෙහි සද්ධාව ගැන දැනුමින් අපි අද යන්න හදනවා සංඝයා කෙරෙහි ඇති ගෞරවයට. ඉතින් එතකොට මම දන්නවා සුදු ඇඳගත්ත කට්ටියට සංඝයා කියනකොට මතක් වෙන්නෙම ඉස බාබු කහට දිවුරක් පොරවගත්ත කෙනෙක් තමයි. ඒක සාධාරණයි ඒක. නමුත් සංඝයා කියලා කියන්නේ භාවනා කරන කෙනාට සංසාර බය දක්නා වූ සංසාරයෙන් ගැලවීමට කටයුතු කරන්නා වූ හැම කෙනාම සංඝයා. ඒ මේ සුදු ඇඳගත්තද කොණ්ඩේ තියනවාද මේ මොකක්වත් නැහැ. කාට හරි මේ ජීවිතේ සංසාර බය ඇති වෙලා තියෙනවනම් සංසාරේ බයං ඉක්ඛතිති කියන වචනේ තමයි බිකු කියන නම නම් කරලා තියෙන්නේ. මේ බුදුහාමුදුරුවෝ සංසාරේ බය දන්නා වූත් බයෙන් ගැලවීමට කටයුතු කරන එක භික්ෂුව. ඒකට අද ඉන්න සංඝයාගේ කී දෙනෙක් බලන්න සංසාරේ බය දැනගෙන කටයුතු කරන්නේ නැත්නම් සංසාරේ වඩන කතාද කරන්නේ කියලා. අපි ඔය කියන සම්මුති සංඝයාගේ ඒ කතා කරන්න ගියොත් එහෙම අපි දැන් මේ තීන සංඝයත් දුර්වල කිරීමක් වෙනවනේ. ඒක නිසා අපිට සංඝයා කියනොට මොකද්ද ඔලුවට එන්නේ? එන්නෙම කහ පාට. එන්නෙම තට්ටේ තමයි ඔලුවට මතක් වෙන්නේ ටක් ගාලා තට්ටේ තමයි. ඉතින් අපි තට්ටේ නැති නිසා කහ පාට නැති නිසා අපි සංඝයා නෙවෙයි කියනවා. නමුත් යෝගාවචරයට කවදාද තේරුම් ගන්න පුළුවන්න්නේ මමට මටයි මේ කියන්නේ මම තමයි සංඝයා කියලා කවදාද තේරෙන්නේ. ඒකට කොච්චර බයද කියලා බලන්න කොච්චර හීනමානයක් තියනවද කියලා බලන්න. කොච්චරක් අපි මේ සංඝයාට වැඳලා අපි පින් කරගන්න ඕන කියන විදිහට Taman සංඝයා වශයෙන් නැතුව අර සම්මුති සංඝයාත් එක්ක කරු කර කටයුතු කරන ගතිය මට මේක කියලා දුන්නේ ධම්මික හමුදුරෝ සාරස්ති ධම්මික හමුදුරෝ 77 78 ඒ සංජය මම මං ගිලවට පස්සේ සතිය ගැන කිව්ව මට තේරෙන්නේ නැහැ ඊට පස්සේ හමුදුරෝ කිව්වා සතිය කියන්නේ තත් මඳිනකොට මං කොමට ඉඳගෙන ඉන්න බෑ ඉඳින්නෙත් නැහැ සක්මන් කරන්නෙත් නෑ සක්මන් කරන්නත් බෑ. ඒ නිසා මට බෑ. නෑ නෑ ඒක ප්‍රශ්නයක් නෑ. දත් මනසකට මත්පත් දැනගන්න. මම ඒක පුළුවන්. මම ඉතින් පටන් ගත්තා. පටන් ගන්න ටික කාලයක් ගියාට පස්සේ කිව්වා ඒ දිනදා වැඩ කරනකොට දත් මනසට වගේම මූණ හොදනකොටත් ගන්න. කෝපයක් පිගානක් හොදනකොටත් විවේකී වේ කරනකොට ඒක මුළු හදින්ම කරන්න ඕක තමයි සතිය කියන්නේ. එහෙම කර කර යනකොට යහමදුක ටැග්ස් තියනවා කියලා එකක් දවසේ හැමදාම දත් මැදිනකොට මම සත්‍යමත් වෙනවා කියලා තිතක් තියාගන්න කිව්වා දිනචරියාව. මම දානේ වරන්ද ඉවරුණාට පස්සේ බත් කාලේ ඉවරුණාට පස්සේ ගී කාලේ දත් මැදිනවනේ. උදේ දත් මැදින ඒ ඒ වෙලාවේ. ඊට පස්සේ කිව්වා නිදාගන්න ඉස්සෙල්ලත් හැමදාම මම සත්‍යමත් වෙන්නේ තිත් තියාගන්න කිව්වා දින සාතරනේ තිත් වැඩි කරන්න කිව්වා. ඒකලේ යහමදුරු කියනවා මමත් ඔහොම තමයි පටන් ගත්තේ මට තවත් තිතක් තිබ්බයි කිව්වා. ඒ මොකද්ද කියලා. මට කහපාට දකින්නකොටම තද වෙනවයි කිව්වා. එනිසා කහපාට දකින හැම වෙලාවෙම සතිමත් වෙන්න ඕනේ කියලා මම තිතත් තියාගත්තා. මොකද සංඝයා දකින්නකොට ඒ තරම්ම තරහ යනවලු. මේ ලංකාවේ සංඝයා කරන අපරාධ වැඩ. ඒ ශාන්චලිය දිනව බ්‍රෝකන් බුද්ධ කියලා ආටිකල් එකක් මුළු තේරවාදයේ තියෙන ඔක්කොම වැරදි පන්සල් වල තියෙනවා මේ බුරුමේයි තායිලන්තේ පළ කර නොයුතු දේවල් ගොඩක් තියෙනවා. ඒක නරක වැඩක්. මොකද ඒ තරම්ම අපි ඔය හිතන සංගයා බලාපොරොත්තු වෙන සංගයා පිටරටායට පේන්නේ ඇහැට කුණක් වගේ. ඒකට තරහ යන නිසා කහපාට දකිනකොට සත්‍යමත් වෙන්න ඕන කියලා මම තිතක් තියාගෙන හිටියයි කිව්වා මගේ කාලතරණ. ඉතින් කහපාට ධාරියක් අඳගෙන යන මනස දැක්කත් අද වෙනවා. තද වෙන්නේ නැහැ. හැබැයි සත්‍යමත් වෙන්න කාරණාවක් වෙනවා. Tamange කහ සාරිය නෙවෙයි. වෙන කහසාරියක් දැක්කොත් ඒත් සතිය තියාගන්න හේතුවක් කරගන්නේ මොකද මේ අපි සංඝයා කියලා හිතාගෙන ඉන්න එක නෙවෙයි සම්බුදුහාමුදුර අපට දෙන්නේ යෝගාවචරෙක් විදියට උඹ සංඝයා උඹටයි මම මේ ආමන්ත්‍රණය කරන්නේ ඒ සංඝ ගුණය එමෙතන සංඝ ගෞරවය එමෙතන සංඝයාගෙන් බුදුහාමුදුර බලාපොරොත්තු වෙන්නේ උඹ යෝගාවචරෙක් වශයෙන් කරනවා අපේ සුදුසුකම ලැබෙන්නේ සිල් ගත්තත් නැතත් Nissan වලට ආවත් නැතත් සංසාරේ බය දැනෙනවද අපට? ඒකෙන් ගැලවීමට කටයුතු කරන සංඝයා. ඒකේ අර්ථකථන තුනක් අපිට තියෙනවා සංඝයා පිළිබඳව විනය සංඝයා කියලා කියන්නේ කර්ම වාචක තුනෙන් උපසම්පදා වෙච්ච එකකට සංඝයයි කියනවා. අභිධර්මයේ සංඝයා කියලා කියන්නේ අභිධර්ම අර්ථකථනය. මේ මම මේ කියන්නේ සූත්‍ර පිටකේ සංඝයා කියන්නේ කවුද කියන එක. ඒක දැනගන්න ඕන නම් ධම්මපදේ බික්කු වගේ කියවන්න. බුදුරජාණන්සේ භික්ෂුව නම් කරන්නේ කොහොමද කියලා. අපිට භික්ෂුව කියලා තියෙන මේ රාමුවත් බුදුහාමුදුරන්ගේ ಗುಣ ටිකකුත් විතරයි ටිකක් විතර බුදුහාමර පෙන්න තියෙන මෙන්න මේ දෙක අතර අපිට පුළුවන් ද භාවනා කරන මෙනෙහි කරන සත්‍යමත් වෙන හැම වෙලාවෙම මම සංඝයා කියලා හිතා ගන්න පුළුවන් නම් මම මේ ඉස්සරහට කියන දේවල් මේ කවුරුත් විවේචනය කරන්න කියන දේවල් නෙවෙයි අපි මේ කවුරුත් පත් කරන්නේ සංඝයා කියලා ඒ මනසට බනින්න විතරමයි ඇත්තටම නමුත් මමත් සංඝයා කියලා බැත්තොත් අපි කාට බනින්නේයි? මටම බැනගන්න එපා. අන්න ඒ නිසා හොඳට මතක තියාගන්න මේ ඉදිරියට මේ දේශනාවේදී යම් තැනක සංඝ කියන වචනේ පාවිච්චි කරා නම් ඒකෙන් අදහස් කරන්නේ සංසාරේ බය දක්නා වූ සංසාර බයෙන් කට ගැලවීමට කටයුතු කරන්නා වූත් කෙනා. එයා උජුපටිපන්න වෙන්න ඕනේ සුපටිපන්න වෙන්න උජුපටිපන්න වෙන්න ඕනේ. සුපටිපන්නෝ භගවතෝ ශා วก සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශා วก සංඝෝ. එතකොට මෙතන සුපටිපන්න කියලා කියන්නේ සිල්පද නොරකින්න කෙනාට අපි කියනවා නරකයි කියලා හිතනවා නම් නරකයි කියලා කියනවා නම් සිල්පද රකින්න කරන හොඳයි කියන්න වෙනවනේ නරකේ සමාජයේ තියෙන නීති උල්ලංඝනය කරන කට්ටිය හොඳ නැත්තම් තමා විහිින්ම සිල්පදයක් අරසා ගන්න කරන අපි කියනවා හොඳයි කියලා. ඒ නිසා අපි පන්සිල්පද රකින්න එක පන්සිල්පද නැති අයට වැඩිය හොඳයි. ඒතර පන්සිල්පද රකින්න එකත් කට්ටිය කෙනෙක් කට්ටිය බලනකොට අටසිල් රකින්න එක හොඳයි. පන්සිල්පද තියේදී අටසිල්පද රකින්න පුළුවන්කම තියෙද්දි ඒක රකින්න නැත්තම් එයාට වැඩිය පුළුවන්කම තියෙද්දි රකින්න කෙනා හොඳයි. එතකොට ඒකට කියනවා සුපටිපන්න මනාකොට පිළිපන් කෙනා. ශාසනයක් හම්බුණා. ශිල්පද රකින්න පුළුවන්. අබහුවේ නැහැ. අපි ಜಾති අන්ද නැහැ. ಜಾති බදිර නැහැ. ගොළු නැහැ. කන් ඇහෙන්නේ නැත්තේ නැහැ. එහෙමනම් ඔය ශිල්පද කතාවල් කරන්න බෑ. ඒ පුළුවන්කම තියෙද්දි අපි මේ පෙන්කෙලිනව නම් අනික සත්තු වාගේ අනිකුත් මේ කාම ලෝකේ වාගේ මේ සිල්පද කරන්නේ නැතුව ඉතින් අපිට කියන්න වෙනවා එතකොට අබෞද්ධයාගේ සිල් නැතිකම බෞද්ධ අබෞද්ධ සිල්කමට නැතිකමට වැඩි අමාරුයි මේ ශාසන ශාසනයක් හම්බෙලා ඒ සිල්පද නොරකින බෞද්ධයා ගැන හිතනකොට හරිම කනගාටුයි කියන්නේ. නමුත් අපි ඒ අතරමැද සුළුතරයකට වැටිලා පුළු පුළුවන් වෙලාවක සිල් රකින්න අපිට මොකද්දෝ ගැම්මක් තිබිලා තියෙනවානේ. මේ ඔක්කොමලා අම්මලා කිව්වට නෙවෙයිනි ආවේ. තාත්තලා කිව්වට නෙවෙයිනි ආවේ. කවුරුත් කිව්වට නෙවෙයිනි ආවේ. ඒ කට්ටිය එපයි කියද්දි නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. ඔය අපි හොඳයි කියන හැම කෙනාම ඒකට විරුද්ධයි. ඔය සීල කතාවකට කියෝ. ඒතිෙදි ගියයි කියනකොට අපිට කියන්න වෙනවා මේ මනාවට පිළිපන්. මොකද හැම කෙනෙක්ම හිතනද අපි ගියේ අපි මෙතෙන් එනකොට මේ කරපු සටන තනි අලියගේ මාතංගනම් හස්ති රාජයා වගේ එහෙම නැත්නම් කඟ වෙනගේ තනි අඟ වගේ කඩාගෙන ගිහිල්ලා නැවිල්ලා තියෙන්නේ දැන් මේකට බුදුහාමර දීලා තියෙනම සුපටිපන්න. ඔබ මනාකොට පිහිටලා. අපිට මේ වෙලාවේ ගොඩක් කරන්න වැඩයක් තියෙනවා. අපි ඒව අතහැරලා. දැන් මේතන ඉඳගෙන උජුපටිපන්න සුපටිපන්නෝ භගවතු උජුපටිපන්න කියන්නේ අර වක්කර ගමන ඍජු කරගන්න කියන. මේ භාවනා කරන ගණුව ටිකක් අයිවාරු කරන එක අඩු කරන්නේ. භවනා කරන ගමනොත් අඩුපාඩුකම් තියෙනක අඩු කරගෙන ඍජු මාර්ගයටපත් වෙන්නයි කියලා කියනවා. මේ වක්‍ර ගමන පෙන්වන්නේ උජු නැහැ. උජු නැති ගමන තියෙන්නේ කරත්ත බැඳිලා ගොනා කරත්ත යන ගමන් චූ කරනකොට දැකලා තියෙනවද? මූත්‍ර වංකේ. මේ බුදුහාමරෝ පෙන්වන්නේ. කරත්ත බැඳින ගොනා කරත්ත යද්දි චූ කරනකොට මුත්‍රා කරනකොට ඒක වැටෙන්නේ මෙහෙම මෙහෙම වෙවි. ඒකට කියනවා වංක ගමන කියලා. එනතන් චන්ද්‍රවංකය කියන එක දැකලා තියෙනවද? පස්වෙනි දවසේ හඳ. හතරවෙනි දවසේ හඳ චන්ද්‍රවංක. මේවා තමයි චපල ජීවිත කියන්නේ. ඒ වෙනුවට ඍජු කරනවායි කියලා කියනකට ගත්ත සිල්පද නැත්නම් තමයි සමාන අදාකුන් ඇච්ච සිල්පද ඇලපිල්ලක් පැවිපිල්ලක් ආනේ දැනගෙන ඒක හරියට ඍජු සමාදන් වෙන්න ගියොත් එයාගේ පේන්න තියෙනවා මෙයා කවදාවත් අටසිලෙන් අතර වෙන්නේ නැහැ මෙයා ඊගාට දස්සිල් වෙනවා ඒක හරියට කරන්න ගිය මිනිහා එතන නතර නැහැ සාමනීර වෙනවා. එතනින් නතර වෙන්නේ මනස උපසම්පදා වෙනවා. දහසක් සංවර සීල ලක්කෝටියක් සංවර සීල වලට යන්නේ දැනට Taman සමාදන්ව රකින්න සීලය தත්තෙට ගැලපෙන විදියට සීලයට ගැලපෙන විදියට මයිලඟ Tamanගේ තියෙන අඩුපාඩුකම් ටික මේ වංක කතා නතර කරලා ඍජු කරගන්න හදනකොට කියනවා උජ්ජුපටිපන්නෝ භගවතෝ ශා วก සංගමේ කතා කරන්නේ අපට ඔය සංඝයා කියලා ලේබල් කරන්න හදගෙන මට නම් ඉතින් දැන් ඉතින් මම අවුරුදු 80ට ඉඳලා පැවිදිලා ඉන්න නිසා මට ඉතින් සංඝයා කියා ගන්න පුළුවන්. ඒක නෙවෙයි මම මේ කියන්නේ හැම උපාසක උපාසිකාවකටම සංසාරේ බය දන්නවනම් සංසාර බයෙන් කටයුතු කරනවා කියලා තිල් දකින්නවනම් ඒක නා උජු සූජුච නෑ මේතෙන් තියන්නේ සුපටිපන්නෝ උජුපටිපන්නෝ කර්ණිමෙත සූත්‍රයේදී මේකම සරුවචන්සේ සඳහන් කරලා තිනවා සක්කෝ හැකි සංඥාව තියාන උජූච සූජූච ඍජු වෙලා බෑ වඩා ඍජු වෙන්න ඕන. අපි සංසන්දනය කරන්න ඕන සිල් දකපු කෙනා දුස්සීලයන් එක කල්පනා කරලා අපෝ ඒගොල්ලන්ට වැඩිය මං හොඳයි කියන එක නෙවෙයි. මහරහතන් වහන්සේලා කොහොමද සිල් රැක්කේ? අ කල්යාණ සත්පුරුෂය කොහොමද සිල් රැක්කේ? ඒ වඩා හොඳ කෙනා මේක සූජූච වෙනවා වඩා ඍජු වෙනවා මෙන්න මේ වඩා ඍජු වීම සඳහා අපි බාලයන් ඇසුරු කරමින් මට වැඩිය සිල්න තිනත්තත් මෙහෙම කරනවනේ කියලා අපි නිදහතර කාරණා හොයනවාද එහෙනම් මට වඩා හොඳින් සිල් රකින්න සත්පුරුෂයෙක් ආර්යයන් වහන්සේ නමක් බෝසතාණන් වහන්සේ නම දැකලා අනේ උන්දත් මිනිස්සෙක් නේ උන්ද කොහොම හරි මේක කරගෙන ගියානේ ඇයි මට බැරි කියලා අර ගත්ත සිල්පදේ වඩා ඍජු කරගන්න පුළුවන් ක්‍රමයක් හොයනවනම් ඒකට කියනවා යෝනිසමංසිකාරය කියලා. නුවණේ සලකා බලනවා කියලා. ඒකේ හුඟ සිල් නැති ඇත්තෝ හිතනවා මේක නෝන්ජල්කමක් කියලා. මෙච්චර ලස්සන කාලා බීලා ජොලි කරලා ඉන්න පුළුවන් ජීවිතේ මේ මනුස්සයා පුළුවන් තරම් ශිල්පද රකින්න හදනවා. කල්යාණ මිත්‍රයන් අතරට යන්න හදනවා. විවේක ස්ථාන භජනය කරනවායි කියලා ඒගොල්ලෝ බනිනවා. නමුත් මේ මිනිසයා දන්න ওই මහා ජනතාවගේ ජන ඡන්දය ඉල්ල ගත්තට අපාය යන්නේ වලකින්නේ නැහැ. දුස්චීලයෙන් වරකින්නේ නැහැ. ඒකට මම ඉදිරිපත් වෙන්න ඕන. මම ඉදිරිපත් වෙන්නේ මට වඩා හොඳ සීලයකට යන්න පුළුවන් නම් නැත්නම් රකින්න සිල්පද අපේ තියෙන වෙන භාෂාවක් උත්කෘෂ්ටව රකින්න පුළුවන් නම් උජුසුජුච වෙනවා. ඉතින් මේක කියලා දෙන්න කොච්චර අමාරුද කියනවනම් ඒ කියන්නේ මේක වැටුණාට මේ කණෙන් ආවට ඒ කණෙන් යනවා. ගාක් වෙලාට කියන ඒ උජු සූජුච වෙන්න ඕනේ ওই සංඝයා. භික්ෂුන් වහන්සේලා අපි නෙවෙයි. සුපටිපන්න උජුපටිපන්න වෙන්න ඕනේ සංඝයා කියලා ගියෝ පුළුවන් තරම් සංඝයාගේ වැරදි වැරදි බල බල ඉන්නවා මිසක් අපි ගියෝ උනට අපි භාවනා කරන්න ආයේනේ. අපි ශීලක පිළිහිටපු ආයේනේ. ඔය ගහන ගැහිල්ල මට වදිනවා. අනුන් චෝදනා කරන එක මට එනවා මමත් සංඝයා කියලා බාරගත්ත දවසේ. ඒ නිසා මම දැකලා තියෙනවා මේ අවුරුදු 30 ඇතුළත මෙන්න මෙහෙම ස්වરૂපයක්. යම් කිසි කෙනෙක් මේ භාවනා වැඩපිළිවෙලට හෝ සංඝයාට හෝ මේ වැඩපිළිවෙලට බනිනවා නම් චෝදනා කරනවා නම් ඒ මනුස්සයා කවදාක පැවිදි වෙන්න හිතලවත් නැති මනුස්සයෙක් තමයි එහෙම කතා කරන්නේ. මෙහෙම වැඩපිළිවෙලක තියෙන බරපතලකම දන්නේම නැති මිනිහ තමයි මේ විවේචනය කරන්නේ. මොකද මෙහෙමවත් කරන්න බෑ මේක. ඒ මිනිස්සු ඇතුලේ ඉඳලා ප්‍රශ්න තියා බලන කොහොම විචනය කරන්නේ මම හිතනවා අනේ මෙහෙම නෙමෙයි මමත් ඇවිල්ලා ඉහෙන් කරෙන් මේකට උදව් කරන්න ඕනේ කියලා. ඒ නිසා මේ විවේචනය කරන මිනිස්සුයෝ හීනකින්වත් පැවිදෙන්න හිතන කට්ටිය නෙමෙයි. හීනකින්වත් භාවනා කරන්න හිතන කට්ටියකුත් නෙමෙයි. මේ කාර්ක සභාවේදී මට මතකයි මේ යට මේ වාඩි වෙලා හරිදම් ස්වාංශෙත් හිටියා. මම එතකොට මේ කරත්තෙටම කර දීලා නෑ අර පිටිපස්සෙන් බැඳගෙන යන ගොනා වගේ මාත් වාඩි වෙලා හිටියා. වාඩි වෙලා ඉන්නකොට මේ මහත් එක්ක කතා කරලා කියනවා මේ ගිහියන්ට අරින්න එපා මේකේ දොර. ඇරියොත් මේක විනාශ වෙනවා. අපි මෙතෙක් කල් රැක්කේ සංඝයාට විතරයි. ඒ නිසා මේක දැඩි ලෙස කෙරෙන්න ඕනේ. දැන් දැන් ළඟක ඉඳලා මේ එතකොට හිටි පිරිමි පිරිමයා එන්න පටන් ගත්තා. ඒගොල්ලන්ගේ හැසිරීම හොඳ නැහැ. නිසනවනේ නමට හරි නැහැ. මේක අයින් කරන්න ඕනේ. ඒක නිසා උපරිමේ 10ට වැඩි ගන්න එපා. මට පොඩ්ඩක් අද වෙනවා ඒකට ඉතින් මාත්තාවේ ගියෙක් විදියටනේ. ඉතින් ආරිදමන සාරිට මම වැඳලා කිව්වා මාත්‍යෝ උපරිම 10ට අටනොත් අපි අඩු කරන්න. අවමේ කීයක් තියෙන්න ඕනද? අනේ හමා වෙන සාංශ මම මේ විරුද්ධ කියකව නෙවෙයි. අවමේ නෙවෙයි මං කියන්නේ වැඩි කරන්නේ. මං කෝ අවමේ දෙකයි කියන්නේ. අවමේ දෙකට අඩු වුණොත් මහත්ය එනවාද එදාට මෙහෙට? මහත්යාට මහානකමත් තියා තිල් රකිලා තියා පලාතක හැංගීමක් නැතුව කතා කරන්න ඕනේ. කොච්චර අමාරුවෙන්ද මිනිස්සෙක් මෙතෙන් එන්නේ. ඒ මිනිසයාට උදව් කරනවා මිසක්කා. ඔයා මේ ගොඩ ඉඳගෙන අර පීනන මිනිස්සුන්ට උගන්වන්න හදන්නේ. ඉතින් මේ මහත්යව හරියට පින්සෙන් දුනා නේ සාහත් එහෙම වරදලා හිතාගන්නේ. මං කව වරදනවා නෙමෙයි මහත්යව වචනයක් කතා කරනවා වග කියන්නේ. උපරිමේ 10යි. අවමේ 10ට අඩු වුණොත් මහත්ය එනවා. මහත්ය කද්දාවත් එන්නේ නෑනේ. භාවනා කරන්න එන්නේ නෑනේ. ඒ නිසා මතක තියාගන්න ඔය විවේචන කරන ඕනම කෙනෙක් තියෙනවා විවේචන જાති දෙකක් තියෙනවා. සාධනීය විවේචන තියෙනවා. ආස්තික විවේචන, නාස්තික විවේචන තියෙනවා. අපිට දවසකට එනවා 10ක් 15ක් විවේචන. ආපු ගමන් මම අරගෙන බලනවා මේක නාස්තික විවේචනයක් නම් මම හේමන්ත මහත්තයාට දෙනවා. <laughs> එහෙම නැත්නම් ආරෝගෙනෙකුට ආස්තික විවේචන නම් මම අරගෙන අබෝම හොඳයි. ධම්මජීවන්තරට මේ ස්තුති කරලා ලේලලත් කියලා වෙබ් එකට දාන්න. මට ගඳෙන් කිය හැකි මේ මිනිස්යා මේ භාවනා කරන්න දියුණු වෙන්න හැදෙන්න හදන මිනිස්සෙක්ද ආතනදී ආ බලන්නේ ආයතනේ ඇතුළට වෙලාද කියලා. ඇතුළට බලන මිනිස්යාගේ හැඩය වෙනස්. පිටින්දල විවේච කරන එක හැඩය වෙනස්. ඒ නිසා යම් කිසි කෙනෙක් භාවනා කරන කෙනෙක් සංඝ ගුණ සංඝ ගෞරවය කියලා පිට කෙනෙක්ගේ සංඝයා කරේ සද්ධාව පිටවන්න කල්පනා කරනවා නම් මං කියනට දෙන අයෝනිසෝ මනසිකාරයක් කියලා මං කියනවා. ඒ මනුස්සයා මේ ගොඩ ඉඳගෙන පීනන්න හදනවා. එයාට මෙනිව ගන්න තියෙන මමත් සංඝයා. මම සංඝයා වශයෙන් මම දවසින් දවසේ දවසින් දවසේ සීලය දිනු කර ගන්නවද? එතන දෙන භාවනා උපදේශ හරියටම තේරුම් අරගෙන මගේ සතිය, මගේ සමාධිය, මගේ ඒකෝදි භාවය වැඩෙනවද? වැඩින් නැත්නම් මගේ දෝෂෙනේ. ඒ බලනවා මිසක් මට කරන්න බැරි අරක නිසා මේක නිසා කියලා හිතනවනම් එතන තියෙනවා මේ තමන්ට කරගන්න බැරි නිසා අනුන්ට අරුන් දඩමීම කරගන්න හදනවා. එහෙම නැත්නම් අනුන්ට වැරදි පටවන්න හදනවා. මේ ගුණයේ 100ට 100ක්ම අනිත් පැත්ත තමයි උජු වෙලා බෑ සූජූච වෙන්න ඕන. ඒකට ওই කටුකුරුද ස්වාමීන් වහන්සේ මෙන්න මෙම සරල භාෂාවක් දැම්මා මේකට. අපි සාමාන්‍ය ලෝකයේත් එක්ක බannකොට හොඳ මිනිස්සු. ඒ මොකද අපි සංසාරයෙන් ගොඩ වෙන්න උත්සාහ කරනවා දාන සීල භාවනා කරනවා මේ වගේ ඇවිල්ලා බණ භාවනා කරන නිසා අපිට අපි ළඟ නැහැ කියන හොඳ අරකව නැතුවම නෙවෙයි සාපේක්ෂව හොඳයි. නමුත් හොඳ වෙච්ච මිනිහට විතරමනේ වඩා හොඳ වෙන්න පුළුවන් වෙන්නේ. ඒ වඩා හොඳ වෙන්නේ නැතුව මේ හොඳකමේ නතර වෙනවා නම් අමනයි. පෝඩයි. සද්ධාව නැහැ. ඒ නිසා වඩා හොඳකම පෑදුනාට පස්සේ වඩා හොඳට යන්නේ නැත්තම් යම් කිසි කෙනෙකුට නරක ඉඳලා හොඳට ගොඩ උණයි කියන්නකෝ. වතුරත් වතුර වැල්ච මිනිහෙ ගොඩ උණයි කියන්නකෝ. ගුණුනට පස්සේ යාට වඩා හොඳ තැනක් පේනවා. වඩා හොඳට තැන්න යන්නේ නැතුව මේ Tamange හොඳේ නතර වෙනවනම් අන්න ඒක තමයි සද්ධාව නෑ කියන්නේ. ඔය කියන්නේ ප්‍රසාද සද්ධාව නේ. ප්‍රසාද සද්ධාව කියන්නේ නරක තැල්ල හොඳ වෙන එක. මේ ඕකප්පන සද්ධා කියන්නේ හොඳ වඩා හොඳ වෙන එක. ඒක නිසා සුද්දෙක් ලියනවා මේ කතාව ලියනකොට අපේ ඉදිරි ගමනට බාධා වෙලා තියෙන වඩා හොඳ වීමට බාධා වෙලා තියෙන අපේ හොඳ ටික තමයි. අපි හොඳ ටිකට බැඳිලා වැඩි. හොඳ ටික අල්ලගන්න. ඒ නිසා හොඳ අල්ලගත්ත නිසා අපිට වඩා හොඳ පේන්නෙත් නැහැ. වඩා හොඳට යන්නත් බෑ. අන්න ඒකටයි මේ චේතෝ කියලා කියන්නේ. යම් කිසි කෙනෙක් ප්‍රයත්නෙන් හොඳ වෙලා තනි තනි අලියා කංග වේලාගේ තනි කංග වගේ එතෙන් ඇවිල්ලා තියෙනවා. නමුත් ඉන් ඉදිරියට යන්නේ නැහැ. සීලවර්යෝ සමාධිය. යන්නේ නැති වෙන්න හේතුව යාර උපයාගත්ත හොඳ ටිකේ බැඳීගෙන ගත කරනවා. මේ වඩා හොඳ පෙනිපෙනි හොඳෙහි නතර වීමට ਸਰවඥාන්සේ නමක් දීලා තිනවා භාවනා අරතිය කියලා. මේ අවුරුදු 30ටම මම කවදාකවත් මේ වචෙන් කියපු බණක් අහලා නැහැ. මොකද මේක අමතක කරලා තමයි බණ කියන්නේ. බුදුජානනාංශයේ දසමාර සේනාව පෙන්නකොට කියනවා කාමාතේ පටමා සේනා. අපිට විරුද්ධව ප්‍රධාන වශයෙන් මායя මෙහෙවන්නේ කාමය. ဒုတိ ය අරති උච්චති කියලා තියෙනවා. උඹේ හොඳ ටික තමයි උඹට ඊගාට ඉන්න මාර සේනාව. උඹේ හොඳ ටික නිසා උඹ වඩා හොඳට යන්නේ මේ අරතිය කියන වචනේ අහලා හෝ අරතිය විහිිත වචනේ කියපු බණක් මතක් වෙනවද කියලා අහන තමන්ගේ මේ කිරිදත් හැලිලා හොඳදත් ආපු දවසින්ලා මේ වෙනකන් කවදාකවත් කියන්න බෑ. ඒ මොකද කියන්න පිහිටලා කියන්න ඕන. හැමදාම දිනුව බලන්න ඕන. හැම වෙලාවෙම ලැබුණොත් වඩා හොඳ වෙන්න. එහෙම නොවි සිටීම චේතෝ කීලයක් කියලායි මේ නම් මම කියන්න හදන්නේ. Tamanට ඊට වැඩිය හොඳ දැනට යන්න පුළුවන්කම තියේදී නොයා තෙපර බාන. ඒ තෙපර බාන්නේ මොකද දැන් දැන් ළඟ තියෙන හොඳ ටික ගැන ආඩම්බර වෙවි ඉන්නවා වඩා හොඳ දෙයට යන්න. ඒක අද ලංකාවේ බුද්ධ ශාසනයේ 100%ක්ම කැපිපෙන ලක්ෂණයක්. කළ යුත්ත තිබියදී Tamanට විතරයි බලුවන්නේ. ඒක නොකර ආ මම මෙතන ඉන්නේ කියලා Taman ඉන්න තැන පිළිබඳ ආඩම්බර වෙන්න හදනවා. මේක තදින්ම බලපානවා කමඨාන් සුද්ධ කිරීමට සහ භාවනාවේදී මේ ඒකෝදි කියනක තව වචන පාවිච්චි කරන සරුවචනාංශේ මේ එකලස් හිත එකලස් කරනවා ඒකාග්‍ර කරනවයි කියලා කියන්නේ ලොකුවට පටන් ගත්ත වැඩේ එන්නේ එන්නේ එන්නේ පුංචි කරගෙන පුංචි කරන පුංචි කරන තිත්තට පුංචි කරනකොට පටන් ගන්නකොට ලොකු උනාට ප්‍රශ්නයක් නැහැ. පටන් ගන්න තියෙන ලොකුමඩ අපි හොඳයි කියලා කියනවා. ඒක වැඩි හොඳට තීක්ෂණ කරලා තිත්තට පුංචි කරනකොට කියන වඩා හොඳයි කියලා. ඒ නිසා ලදලද අවස්ථාවේ අපි විසිරිච්ච මනස ඒකෝදි කරන්න ඕන. ලදලද අවස්ථාව අපේ හිත ඒකාග්‍ර කරන්න ඕන. පස්සම්බනේ කරන්න ඕනේ. ඒ නිසා ආරම්භයේදී තේරුම් ගන්න මේක විසිරිච්ච එකකින් තමයි පටන් අරගන්නේ. පටන් අරගත්තට එකපාරම නැයි කොහොඳයි. මොකද විසිරිච්ච හිත මිසක් අපි සතු මරලා නැහැ නේ තාම. හොරකම් කරලා නැහැ නේ තාම. කාමීත්‍යචාරය කරලා නැහැ නේ තාම. බොරු කේලම් හිස් වචන පාරස වචන දොඩලා නැහැ. ප්‍රකාශ කරලා නැහැ හිතේ දඟලනවා. හොඳයි. ඊට පස්සේ අපි ਸਰවචනන්සි යෝජනා කරන ආනාපානට හිත දාලා පිම්බි වැගලිමනේ හිත දාලා ඉඳගෙන ඉන්න ඉරියවට හිත දාලා නැත්නම් වම දකුණට දාලා පුළුවන් තරම් අර කැළඹිච්ච හිත එන්න එන්න එන්න එන්න එන්න අර ඒකෝදි කරනකොට ඒකාග්‍ර කරනකොට තේරෙනවා අර පටන් ගන්නකොට තිබුණ කැළඹිල්ලත් එන්න එන්න එන්න අඩු වෙනවා නම් ඒක වැඩි වෙන්න වැඩි වෙන්න ඒක ඒකාග්‍ර වෙනවා වැඩි වෙන්න වැඩි වෙන්න පස්සම්බන වෙනවා වැඩි වෙන්න වැඩි වෙන්න ඒකෝදි භාවය වැඩි වෙන්න වැඩි වෙන්න ලකුණු දෙකක් තියෙනවා කියලා බුදුහාම කියන ප්‍රතිපදාවේ ඉස්සරහට යනවා කෙලෙස් අඩු වෙනවා අන්නේ ඒ සම්බන්ධයෙන් මම දවසින් දවස පරියන්කෙන් පරියන්කයට මොකද කරන්නේ? මේකට කියනවා චිත්ත භාවනා. මේකට කියනවා චිත්ත විවේකයේ කියලා. එනිසා මෙතන ඉන්න කිසියම් කෙනෙකුට පිස්සු හැදෙන තරමේ හෝ සීදී නසා ගන්න තරමේ හිත අවුලක් නැහැ. ඒක නම් අපි සතුටු වෙන්න ඕන. ඒ කියන්නේ කායික මානසික යම් ප්‍රමාණයක ඒක ඒකෝදි භාවයක් තියෙනවා. දැන් ඒක තේරුම් අරගන්න පටන් ගන්න ආරම්භක තේසේ එච්චරයි. ඊට පස්සේ අපි මේ සීල ශික්ෂා නෙමෙයි මේ කතා කරන සමාධි ශික්ෂාව. ඊට පස්සේ අපේ දන්න උපක්‍රම දාලා මේ කැළඹිච්ච හිත එන්නේ එන්නේ එන්නේ ඒකෝදි කරනවා. ඒකාග්‍ර කරනවා. නැත්නම් කැළඹිච්ච මණ්ඩි හේම තැම්පත් වෙන්න ආරිනවා කියන එක තමයි අධිචිත්ත භාවනා කියන්නේ. චිත්ත භාවනා අධිචිත්ත භාවනා කරනවා කියලා කියන්නේ තමන් ළඟ තියෙන උපක්‍රම යොදන්න ඕනේ. එnde ende ende ende හිත වඩ වඩාත් හරියට ටෝච් එකක් පිටියට ගහලා පිටිපස්ස කරකවලා හරියට තිතට පුංචි කරන්නේ ආලෝකේ. අපි ඒකට කියන ફોકસ කරනවා කිය. එහෙම නැත්නම් අවුව වෙලාවට කාචයක් කරගෙන තියලා යටින් කොලයක් එහෙට මෙහෙට කරනකොට එක තැනකදී පිච්චෙනවා. ඒ ආලෝක ධාරා ඔක්කොම එක තැනට නාභිගත වෙන්නේ. නාභියට කොලේ ගත්ත ගමන් පිච්චෙනවා. පල්ලෙහාට කෙරුවොත් පිච්චෙන්නේ නැහැ. උඩට කෙරුවොත් පිච්චෙන්නේ නැහැ. ඉතින් එහාට මෙහාට කරලා කරලා කරලා සුසර කරලා හරියටම වැටුණ ඉරේලිය නමේ උත්තර කාචයට වැඩිච්ච ඉරේලිය නාභිය කොහෙද කියලා බලනකොට අර විසිරිච්ච ආලෝක ධාරා සියල්ලම ඒකාග්‍ර වෙන තැන තමයි නාභිගත වෙනවා කියන්නේ. ඒකට තමයි බුදුහාමර ඒකෝදි භාව කියලා කියන්නේ. තමයි ඒකාග්‍ර භාවය කියලා කියන්නේ. පටන් ගන්නකොට නෑ. නමුත් කරන ප්‍රයත්නයේදී එnde end end හිත හරියට දහසකුත් අරමුණු තියේදී ඒව පැත්තකට දාලා තමන්ගේ මූල කර්මස්ථානෙට හිත යන ගතිය වැඩෙනවා නම් ඒකට කියන චිත්ත භාවනා අධි චිත්ත භාවනා ඒක අපි දිගටම දියුණු කරන්න ඕනේ ඒක ඒක උග්‍ර අවස්ථාවක් විස්තර කරනවා ඒ කටුකුරුන්ද ස්වාමීන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේ කියනවා පිදුරු කොටක වැටලා තියෙන ඉදිකට්ටක් ඇතෙක් හොඬේ දික් කරලා ගන්න ඇටි හිතන්න කියලා පිටු කොටේ ගොඩාක් තියෙනවා හිතනම ගන්න දේවල්. ඇහැට ඇතාට අත්පේ ඇහත් පේනවත් අඩුයි. අපි වගේ හින් දේවල් අහුලන්නත් බෑ. ඒ නිසා පිටුරකට වැටලා තියෙන ඉදිකට්ටක් දැකලා ඒක ගණ්ඩ දඟලන ඇතෙක් ගැන හිතන්න කියන හද්දන්තකුළු විශාල ඇතෙක් ඉදිකට්ටක් ගණ්ඩ හොඬේ යොදවන හැටි වගේ මේ දහසකුත් බාධා තියේදී එක හුස්මක් බලන මේ දහසකුත් කරදර තියේදී මම ඉඳගෙන ඉන්න බව දන්නවා මේ දහසකුත් කරදර තියේදී ඒක ප්‍රසවාසයක් බලනවා. ඒක පිම්බීමක් බලනවා. ඒක හැකිලිමක් බලනවා. එහෙනම් ඉතින් භාවනා වැඩමුළුව හරි. ඊට පස්සේ අපි ඒක නඩ කියනවා. මොකද හන්නේ දැන් ඍජු කරගත්තානේ දැන් වඩා සූජූජ කරනවා කියන චිත්තක්ෂණ දෙකක් බලපන්. හුස්ම දෙකක් බලපන්. ප්‍රශ්වාස දෙකක් බලපන්. පිම්බීම හැකිලිම දෙකක් බලපන්. ඒක කරන්න බැරි කෙනෙක් නැහැ. අර හරියටම කලියුත් මේකයි කියලා දන්නවනම් ඒ ගත්ත එක සැරේකට එක හුස්ම රැල්ලක් බලන කෙනා හුස්ම රැලි දෙකක් බලනවා තුනක් බලනවා ඔච්චරයි සමාධි භාවනා කියන ඔච්චරයි චිත්ත භාවනා කියන්නේ ඒ නිසා අපිට බැරි දෙයක්වත් නොකරපු දෙයක්වත් නෙවෙයි අපි ඍජුයි දැන් සූජූච වෙන්නේ අපි හොඳයි වඩා හොඳ වෙන්නේ ආහන්නේ වඩා හොඳ වීම සඳහා බුදුහාමුදුරන්ගෙන් මොනවද ඕනේ අපිට මොකුත් ඕනේ අපි ළඟ තියෙන දැනුම තියෙන්න ඕනේ නන්නත්තර අරමුණු මැද අපි ගොඩ කරන අපි හිත එකඟ කරන මේ අරමුණ තේරුම් ගන්න ඕන. අපි ඒකට මූල කර්පස්ථානය කියලා කියනවා. ඒක මොකක් හරි වෙන්න පුළුවන්. ආනපාන වෙන්න පුළුවන්. ඉඳගෙන ඉන්න ඉරියව් වෙන්න පුළුවන්. පිම්බීම හැකිනෙ වෙන්න පුළුවන්. සක්මනේදී වම දකුණ වෙන්න පුළුවන්. ඇවිදින ඉරියව් වෙන්න. මේකට හිත ගැනීම සඳහා නැවත නැවතත් හිත යොදලා ඒ කරන දේ නැත්තම් අර ඒකාදි ඒකෝදි භාවයට ගිය දේ ඒකාග්‍ර වෙච්ච දේ සාහතික කරන ක්‍රමේ තමයි උරගා බලන ක්‍රමේ තමයි එතකොට වැටහිච්ච දේ මොනවද කියලා කියන එක. හිත ගියා නම් වැටෙනවා. ඒක පණ්ඩිස්වාංශ කියනවා බැලුවොත් පේනවා. බැලුවේ නැත්තම් පේන්නේ නැහැ. බැලුවේ නැත්තම් පේන්නේ මට හද්දයක් ඇවුනා, වේදනාවක් ආවා, වැස්සා, කැස්සා, බඩ රිදුනා, බුලත් දේවල් පේනවා. මොකද එයා බල්ලා තියෙන්නේ කුණු කන්දල් දෙයා. එයා දන්නේ මේ ඔක්කොම ආස්සේ අර ඇතා හොඬේ දාලා ඉදිකට ගන්න හදනගේ එක හුස්මක් දිහා බලපන්. බල්ලා පේන දේ කියපන්. එක වමක් දකුණක් තියලා පේන දේ කියන්නේ. දැන්නේදී මොකද්ද කියන පටන් අරගත්තොත් ඒ දේ පුළුවන් කෙනා. ඒ කියන්නේ මේ කමටහන අරගෙන කමටහන සුද්ධ කරන ගිහිල්ලා වාඩිලම එක හුස්මක් හරි බලනවා කියලා බලලා කියන්න පුළුවන් නම් ඒ මනුස්සයාට මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන් බවට ඒක තමයි සාක්ෂිය. ඒ නිසා ඒක අනිත් පැත්ත කියන්න පුළුවන් කොච්චර වාඩි වෙලා හිටියත් එක හුස්මක්වත් බලන්නත් බෑ බැලුවට පස්සේ පේන දේ කියන්නත් බැරි නෑ. ඒකට කියන චේතෝ කීල කියන්න පුළුවන්. ඌට කවදාවත් බාන හරියන්නේත් නෑ. ඉතින් මොන જાති කෙරුවත් හරියන්නේ නෑ. අභෞවිය පුද්ගලයෝ කියලා කියනවා. අපිට තියෙන අභෞවියකමක් කියලා මං හිතන්නේ. අපිට පින තියෙනවා. අපිට සංසාරේ පින තියෙනවා. අපිට මේ හරියට කියන බණේ තේරෙන්නේ ඒ වගේම වැටහිච්ච දේ කියන්න බෑ. ඒ නිසා අපේ පින ඉස්මතු වෙන්න විදියක් නෑ. අපේ පින කැපිපෙන්න විදියක් නෑ. ඒ නිසා අපි ප්‍රයත්න කරන්න ඕනේ. ඒ ප්‍රයත්න කරනකොට කවදා හෝ අපිට තේරෙනවා යම් ප්‍රමාණයක මම හොඳයි. මට දැන් තියෙන්නේ හොඳ වෙන්න නෙවෙයි වඩා හොඳ වෙන එකයි. එහෙම නැත්තම් කියනවා අරතිය වඩා හොඳ දේ නතර වීම අරතිය කියනවා. හොඳ දේ වෙනුවට වඩා හොඳ දෙයට යාමට කියනවා භාවනා රතිය කිය. භාවනා රාම හෝති භාවනා රතෝ පහනා රාම හෝති පහන රතෝ භාවනා රාමතා භාවනා රතිය පහන රාමතාය පහන රතියා නේවත්තුක්කං සේති නෝපරම්වං වේති සෝහි තත්ත දක්කෝ අනලසෝ සම්පජානෝ පතිස්සතෝ අයං උච්චති බික්ක වේබික්කු පෝරාණී අග්ගඤ්ඤී අරිය වංශේ තිතෝ යම් කිසි කෙනෙක් දන්නවනම් මට ඉස්සර වගේ නෙවෙයි අනම් මනම් කොච්චර දේවල් තිබුණත් වෙනදට වැඩිය අරමුණ අහුලන්න පුළුවන්. ඒ අහුලපු අරමුණේ හැඩතල අලමුළු විගේ තැන් ව්‍යංජන අන ව්‍යංජන කියන්න පුළුවන්. අන්න ඒ පැත්තට ඒ භාවනාවට භාමනා රතියක් ඇති කරගෙන පහාන රාමතාවය කියලා කියන්නේ වෙනුවට වෙන කරදර අතහැරලා. කරදර නැතිකම නෙවෙයි. කතා නොකර අතහැරලා මේකට ගියා නම් ඒ ගුණය ජීවත් බුදුහාමුදුරු කියනවා. දැන් මට නම් තේරෙනවා මේ ඔක්කොම තීදී ආනපන හිත තියාගෙන පුළුවන්. නමුත් ඒක බැරි කෙනා පහත් කළ සලකන්න එපා. මට පුළුවන් අනිත් කෙනාට අනේ කොච්චර කිව්වත් කමටහන් තේරෙන්නේ නැහැ. තේ පහත් කරලා සලකන්න එපා. ඒක විශාල නුගුණයක්. මමත් මේක හදාගත්තේ පොට්ට chance එකකින්. බුදුහාමුදුරන්ගේ සද්ධාවේ, ධර්ම සද්ධාවේ, සංඝ ගුණයක්. ඒ නිසා බැරි කෙනා නිඳා කරන්න මට බෑ. ඒ නිසා මේ භවනාරාමතාය භවනාරතිය පහනාරාමතාය පහනත නේව අත්ුක්කංශේති මම උසස් කියලා හිතන්න යන්නත් එපා. anu පහත් කියලා හිතන්න යන්නත් එපා. ඒක තමයි අමාරුම දේ. මොකද මේ භාවනා කරන කට්ටියට වෙනම අං එනවා. ගෙදර ගියාට පස්සේ අනික් කට්ටිය තිරිසන්සත් වගේ මම විතරයි භාවනා කරන්න කියලා ඒගොල්ලෝ හිතන මං වාඩි කරලා මට උණු පැම් පූජා කරන්න ඕනේ, ඇල් පැම් පූජා කරන්න ඕනේ. මොකද මම භාවනා කරනවා කියලා. ඉතින් ගෙදර මිනිස්සු මේ මේ පානු හාල් හාල් පානු අතරේ කොළුවට වක් කරනවා. මේ පිස්සුනේ මේ භාවනා මධ්‍යස්ථානෙ කිල්ලල මේ මිනිස්සු මේ අං ඇවිල්ලානේ. ඒ එහෙම එකක් නැහැ. අපි සංඝයා තමයි. බෑ අපේක්ෂාවක් නැහැ. කවුරුත් අපිට ගරු කරන්න ඕනේ, සාදු කියන්න ඕනේ, මල් දෙන්න ඕනේ. එහෙම එකක් නැහැ. එහෙම එකක් අවශ්‍ය නැහැ. එහෙමනම් බුදු දඥාන මේ කට අරිනකොටම කියයිද භාවනා රාමෝ හෝති භාවනා රතෝ පහනා රාමෝ හෝති පහන රතෝ නේව අත්තුක්කම් තේති. මේ මයි ළඟ තියෙන භාවනා රාමතාවයට පහන රාමතාවයට අනුංගු සාක්ෂි නැහැ. ඒගොල්ලෝ මට සැලකුවත් එකයි නැත්ත් එකයි මේක මගේ වැඩේනේ. නේව අත්තුක්කංසේති නෝ පරමම් බේති අනු නිග්‍රහ කරන්නේත් නැහැ තමන් උසස් කළ සැලකන්නේත් නැහැ. සෝහි තත්ත දක්කෝ මෙන්න මේකටයි දක්කම කියලා කියන්නේ. මේකටයි කියන්නේ දක්ෂ. දක්ෂ කියන්නේ කුසල. කුසලතා. දක්ෂතා කුසලතා. අනලසෝ මේක නිටතරම කරන්න. හැම මොහොතෙම පුළු පුළුවන් තරම් Tamange අර අරමුණට හිත පිහිටවන ගතිය තියා ගන්නවා. සම්පජානෝ. මේක හැමදාම හම්බ වෙන්නේ මට හම්බ වෙච්ච එකත් පෙරක පෙරපිනක් මේක උපයා ගන්න ඕනේ. මේක සපයා ගන්න. මේක මල් මානෙට අමුණ ගන්න ඕන. පතිස්සතෝ මනාකොට සතිය පිහිටවන්න මේක තමයි බුදුරජාණන් කියනවා බුදුහාමුදුරෝ දන්න තාක් පරලක්ෂ 12028ක් බුදුවරු දැකලා උන්වහන්සේලා ඔක්කොමලා කරගෙන ආපු પરම්පරාව මේක තමයි. ඒකට ආර්ය પરම්පරාව කියලා කියනවා. ආර්ය වංශ කියලා කියනවා. සෝයි තත් දක්කෝ අනලසෝ සම්පජානෝ පතිස්සතෝ අයං උච්චති බික්ක වේබිකු පෝරාණේ අග්ගඤ්ඤේ ආර්ය වංශේ තිතෝ එතකොට ඒ කරන ක්‍රියාවෙන් අපි ලදලද වෙලාවේ අරමුණු පිහිටවාගෙන බාහිර නන්නතර දේවල් අයින් කරනකොට අපි කොහොමද ආර්ය වංශේ ඉන්නේ? අපි ඒතකොට බුද්ධ පුත්‍රයි. අපි බුද්ධ දුහිතෘයි. අපි රාහක්‍ය වංශේ. ඒක එකපාරටම නිකන් විදුලි එලියක් වගේ ඩොක් කාලයක පාට නිවන් දකින්නේ නැහැ. ඒ එහෙම එකක් නැහැ. බය වෙන්න එපා. ටික ටික ටික ටික කන්දක් උනත් නගින්න එක මුදුන්පත් වීම එක පීවරකින් උනාට කන්දක් නගිනා වගේ තමන්න තේරෙන්න උන සංගුණ පිහිටනවා ලදලද වෙලාවේ ටික ටික වක්‍ර මාර්ගය අයින් කළා ඍජු මාර්ගයට වැටෙන බව ඒ බුරුම පණ්ඩිස්වාංශ කියනවා තමන් වක්‍ර මාර්ගයේ ගෙවිලා චපල ගති කියලානේ වක්‍ර මාර්ගය කියන්නේ වංචනික ගති කියලානේ ෂට ගති කියලානේ ওই කෙනෙකුට ෂට ගති නොදැනෙන තරම් බව උක්කුම් බබාලා නෙවෙයි ඒ කරනකොට තේරුම් ගන්න මත්තට නොකරන්න එතකොට තමන් මේ ෂට ගති අතහැරලා සරල ජීවිතේ ප්‍රයෝජනේ සලකලා අර පිටුපැසුම් ගාය ජීවිතයට යනකොට Tamanටම තේරෙනවා. පිට කෙනෙක් ඕනේ ආර්ථික විශේෂඥයෝ එන්න ඕනේ අපිට කියලා දෙන්න මේ සුඛෝභෝගී වෙන්න එපයි කියන්නේ. Tamanටම තේරෙනවා. එතකොට ඒකම නැවත ආයෝජනය කරනවා ඉස්සරහට මම මේ වැඩේ කරන්න ඕනේ මම විතරක් නෙවෙයි ඇසුදුටු මනුස්සයට සාන්තියක් වෙන විදියට. එතකොට නම් අර සංඝ කියන එකේ දෙවෙනි අර්ථය එනවා සංඝ කියලා කියන්නේ සමූහය කියන අර්ථයකුත් තියෙනවා. සංඝයා කියලා කියන්නේ සාමූහික අර්ථිකුත් තියෙනවා. ඒ නිසා එවැනි භාවනා කරන එවැනි සරල ජීවිතයකට එහෙම නැත්නම් ප්‍රයෝජනෙ සලකලා ගත කරන ජීවිතේට අද මේ තියෙන ලෝක විනාශය නිසා මේ පෘථිවිය රත් වීම නිසා පරිසර දූෂණය නිසා විශාල පිරිසක් අද ඉන්නවා තනි තනියම නිහතමානී වෙනවා. තනි තනියම කරන දේ ප්‍රයෝජන සලකලා කරනවා. ඒගොල්ලෝ අතර තියෙනවලු වෙනමම භ්‍රක්‍මජාලය වගේ ඉන්ටර්නෙට් එක වගේ සම්බන්ධතාවයක් එයාට ඈතින්දලා කීත හැකි අහවල් මිනිස්සයා අහිංසක මිනිහෙක්. අහවල් මිනිස්සයා ප්‍රයෝජනෙ සලකලා වැඩ කරන මිනිස්සෙක්. අහවල් මිනිස්සයා නිහතමානීව අර පිටිමැස්පෙන් වැඩ කරන මිනිස්සෙක් කියලා ඈතින්දලා කියන්න පුළුවන්. ඒ බෞද්ධයෝම නෙවෙයි. ඒකට දීලා තියෙන වචනය කොන්ෂස් සාමි කියලා. ඒගොල්ල හැම වෙලාවෙම කරන හැම දෙයක්ම වග කියනවා. කිසිම විදියට නැති නාස්ති කරන්නේ නැහැ. කිසිම දවසක සුඛභෝගීත්වයට යන්නේ කරන දේ ප්‍රයෝජනෙ සලකලා කරන්නේ. එතකොට ඒගොල්ලෝ අතර ලෝකේ කොතන කොයි කෙලවරේ හිටියත් ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලෝ එක එකම මවකගේ දරුවෝ වගේ සංඝයා වෙන්න පටන් ගන්නවා. ඔබ ඇවිදිනකොට සමහර වෙලාවට හම්බ වෙනවා හොයාගෙන ඇවිල්ලා වචන දෙකක් කතා කරලා කියලා යනවා. ඔබ වහන්සේ පිටරට කීප දුනාට වෙන සාස්ෘණ වහන්සනාවක් අනුගමනය කරාට ඕක තමයි මගේ ක්‍රමය. මගේ එකම දේ මං කියා පාන්නේ. නමුත් ඒ අර අහිංසක ක්‍රමයට වැටෙනවා. එහෙම වැටෙනවා නම් මම දැකලා තියෙනවා. මුළු පවුලම එක මිනිස්සෙක් කරනවා නම් පවුලම සැනසෙනවා. මුළු කන්තෝරුවෙම එක මිනිස්සෙක් කරනවා නම් මුළු කන්තෝරුවම සැනසෙනවා. මුළු ඉස්කෝලේකම එක්කෙනෙක් මේ කරනවා නම් මුළු ඉස්කෝලේම සැනසෙනවා. නිබ්බුතාන උන සාමාතා නිබ්බුතාන උන සාපිතා නිබ්බුතාන උන සානාරි යස්සයන් ඊදිසෝපති මේ ගෞතම සරුවචන් වහන්සේ බුදු වෙන්න ඉස්සරලා දැකලා තමයි කිසා ගෞතමී සැනසුනේ මෙවැනි මවෙක් පුතෙක් ඇති මවක් සැනසුණවන්නේය මෙවැනි පුතෙක් ඇති පියෙක් සැනසුණවන්නේය මෙවැනි පති පුරුෂෙක් ඇති පතිනිය සැනසුණවන්නේ කියලා කියන්නේ බුදු වෙලා නෙවෙයි බුදු වෙන්න යන බුද්ධ හංකුරයන් වහන්සේ කිසිම දෙයක් නාස්ති කරන්නේ නැහැ කිසිම වෙලාවක පුරාජේරුව නැහැ. කිසිම දෙලාවක අඳුර පාන්නේ නැහැ. පාරිභෝගිකත්වයට යන්නේ නැහැ. ප්‍රයෝජන සලකලා වැඩ කරනවා. ඒක පොඩි දරුවන්ට තේරෙන්නේ නැහැ කියලා හිතන්න එපා. පරිසරයට තේරෙන්නේ නැහැ කියලා හිතන්න එපා. සංඝයා වුණාට පස්සේ සංසාර බය දැනගෙන සංසාර බයෙන් කටයුතු ගැලවීමට කටයුතු කරන කෙනාට මේ වස්තු නාස්ති කරන්න අයිතියක් නැහැ. ඔක්කොම පරිසම් කරන්න ඕන. අර පිටිම හින්දෝනේ. ප්‍රයෝජන සලකලා පාවිච්චි කරන්න. ඉන්හිහාට යන්න හොඳ නැහැ. මේ ගුණයට බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ සන්තුට්ඨෝ හෝති iterator චීවරේන. සන්තුට්ඨෝ හෝති iterator පින්ඩ පාතේන. සන්තුට්ඨෝ හෝති iterator සේනාසනේන. භික්ෂුවක් නම් තමන් භික්ෂුවක් වශයෙන් කල්පනා කරනවා නම් ලදියම් සිවුරකින් සතුටු වෙයන්. නොලබිච්ච සිවුරු ගැන සල නගලන්න එපා. අද බලන්න ඇඳුම් මෝස්තර වල තියෙන කෝලම අපි විශ්වවිද්‍යාලයට යනකොට ලංකාවේ ප්‍රධාන ආර්ථික මාර්ගය තමයි තේ රබර් පොල්. දැන් ඇඳුම් කර්මාන්තය ප්‍රධාන ආදායම. අපේ කෙල්ලෝ වාල් කරවලා උන් සුද්දන්න කලි සම්මාන. කෝටයි කාවේ නැත්නම් ආර්ථිකය ඉවරයි. නුව කිසිම දේශ මේ මේ නිෂ්පාදන මේ උපමාන නෙවෙයි තේ රබර් පොළ උපයනවා කියන්නේ පොළවෙන් ගන්න එක. අපිට මොකාට රුපියල ගියත් අපිට ප්‍රශ්න නැහැ, ඩොලර ගියත් ප්‍රශ්න නැහැ. දැන් මේ ඇඳුම් කර්මාන්තයට ගිහිල්ලා දැන් හැදෙන උන් දිහා බලන්න අඳින දේවල් උන්දලාට මේ දෙමාපියෝ දෙන ලනු මේ ඇඳුම් විසි කරන්නේ අඳින්න බැරි කමටද නෑ මෝස්ත්‍රේ වෙනස් වෙච්ච හින්දා. කැතයිනේ ගේමට කැතයිනේ බලන්න මේ සිවුරේ ලස්සන මෙච්චර ලස්සන එකක් දැකලා තියෙනවද කපට 512028ක් බුදුවරු ඇඳපු දේ හරි අතරත් රෙදි කෑල්ල දෙවුරු වල වහල වැව්වට පස්සේ බලන කොච්චර රූප සුන්දරී තරඟයකට තියන්න වටිනවා ඇඳුම් මෝස්තරේ කිසිම කෙනෙක් නැහැ ওই රූපලාවන්‍ය කාර්යෝ මේකේ මේක තියෙද්දිනේ මේ කෝලං අද තියෙන ඇඳුමේ තියෙන වටිනාම දේ තමයි හෙළු ඇල්ල පෙන්නන එක තාප්පයක් බැන්දාමයි කටුකම්බි ගහපමයි දෙකක් ගහපේ ගත්තාම පේන්නෙත් නෑ අරසා තියෙනවා. කටුගාමි ගාපුවම පේන අරසා වගේ එකක්. ඉතින් අපේ කට්ටිය කරන්නේ කටුකම්බි ගහගෙන ඇවිදිනවා පාර පුරා. ඊගල කියන ස්ත්‍රී දූෂණ වැඩි වෙනවා, කාමේ වැඩි වෙලා තියෙනවා. බුදුජානනාංශ කියන බොහොම ලස්සනද සන්තුට්ඨෝ හෝති iterator ජීවෙන මිනිස්සු ලදයම් සිවුරකින් සතුටුයක්. iterator චීවර සන්තුට්ටි ආචවන්නවාදී ලදයම් සිවුරක ಗುಣ කතා කරපන්. තායජමන චීවර සන්තුට්ඨිය නේවත්තුං කච්චේචනෝ පරමම්බේති. එහෙම අපි චීවරක් කරනකලා දෙකකින් සතුටු වෙනවයි කියලා විචිත්‍ර වර්ණ දින කට්ටිය පහත් කළ සලකන්න යන්න එපා. මම ඇවිල්ලා උතුම් වංශය කියලා උසස් කරන්නත් එපා. ඊටසේ ලදයම් සේනාසනකින් සතුටු වෙනවා. උඹට හම්බෙලා තියෙන ගල් කුටිය නෑ ඒක හිටපන්. උඹට හම්බෙන්නේ මේ වගේ හතර ඇඳපු ගයක් නම් ඒක හිටපන්. ලදයන් දෙකෙන් සතුටු වෙනවා. සාරිපුත්‍ර සාංශය සඳහන් කරලා තියෙනවා. මේ ධනිස් දෙක තෙමෙන්නේ නැත්නම් ආයේ කුටිය හොඳයි. වාඩි වුණාට පස්සේ තමගේ ධනිස් දෙක තෙවෙන මට්ටමේ තියෙනවා පොඩ්ඩක් එහෙම වෙලා හදාගන්න. එහෙම නැත්නම් දඟලන්න එපා. අපිට බලන්න ගුරු නිර්මාණ ශිල්පද තියෙන කෝලං එයා හැදුවොත් ඊට වැඩිය ලොකු එකක් මෙයා හදානවා. ඊට වැඩිය විසිතුරු කරලා හදන්න ඕන. ගෘහ නිර්මාණ ශිල්පේ වැවිලා තියෙන නිසා ගංගාවක වැලියටයක් නැහැ. ඉතින් ඒ නිසා අපි මේ භාවනා කරන පිටසෝ තේරුම් ගත්තොත් අපි සංඝයා. අපිවත් අඩු ගන්න මේ ලදයන් තේනාසනකින් සතුට වෙන්න ඕනේ කියලා මම මේක ඇදුවට ඊර්ෂ්‍යා කරන්න එපා. මේකත් ඕගොල්ලන්ට ඇදුවේ. මේක සෙල්ලමක් නෙවෙයි මේක ඕගොල්ලන්ට කපට හදන්න හම්බෙන්න මේ જાතික. නමුත් ඒක වුණත් හදලා දුන්නේ මේ වැඩේට මිසක්කා කාටවත් ආඩම්බරයට නෙවෙයි. ඉතින් අපි තියනවා දෙහිම ආදර්ශයක් ගෙදර ගියාම ඇඳුම් පිළිබඳව අපි සරල වෙනවා. සීනාසනෙ පිළිබඳව සරල වෙනවා. පින්න පාතය පිළිබඳ සරල වෙනවා. තවුරයි තම්බලා බෙදෙන දෙයක් කාලා බුදියපා. මාරි හිරේ ඉනකොට තැටි අරන් පොලිමේ ගිහලා දෙන්න බෙදලා කාලා ජීවත් වෙන ඉතින් අපිත් එමෙ උදේ ආව අපි පොලිමේ යනවා තැටි අරගෙන ඊට පස්සේ උපාසක මහත්තයෝ තැටි අරන් යනවා ඊට පස්සේ උපාසිකාව තැටි අරන් යනවා බෙදලා දෙය කරනවා. මොන ජොලියක් දවරන කවුරු හරි තම්බලා දෙන දෙයක් කාලා බුදිය ගත්තාම තියෙන සන්තෝෂේ. ඉතින් ඕගොල්ලෝ තාමත් ඔච්චර තියේදී හිතනනේ දන් දෙන එක පිං වැඩි දන් කනවට වැඩිය කියලා. එහෙම නේද? කාටරි කිව්වොත් එහෙම දැන් ඕගොල්ලෝ දන් දෙන්න ආවා. ඔව් අම්මෝ හරියට පින් සිද්ධ වෙනවනේ ඉස්සරහනේ දගිනෝටත් ඇස්සනේ වෙනවා දුවන්ද බ්‍රහ්ම ලෝකේ සන්තුවරද. ඉතින් මං අහනවා එහෙමනම් දානේ කනකොට කොහොම සන්තෝෂයක් ඇද්ද? මෙහි හිටපල්ලකෝ දවස් හතක් විතර දෙන දෙයක් තම්බන. ආපෝ ඒකටම් කරන්න බෑ ස්වාමීන් වහන්සේ. මේ දුවට මේ බබා එන්න කටේ දැන් ඉක්මනට දුවන්න ඕනේ. දානේ දෙන්න නම් කඩාගෙන එන්නේ මොකුත් නැහැ තුනාමි එන්නවා. කිව්වොත් එimhe දානේ කාලා මේ හිටපන් නිකන් දෙන්නේ. කාලා භාවනා කරපන්. බුදු අම්මේ කියන දේවල් වලින් කන පිටිලා තියෙන්නේ මගේ. ওই 10කෝ අල්ලගෙන පොඩ්ඩක් හැන්දාවට කතා කරන්න මම ඉස්සර හැමදාම කතා කරනවා. ඒකල කියන්නේ ඔයගොල්ලෝ දාන දෙනවනේ 12ට ඉස්සෙල්ලා. බුරියෙන් පල්ලෙහාට බුරියෙන් උඩ පැත්ත පොඩ්ඩක් බලලා හැන්දෑවේ පොඩ්ඩක් මේ ඉඳලා භාවනා කරොත් මොකද වෙන්නේ? කියනකොට ගිහිල්ලා කට්ටිය. ඔයගොල්ලන්ට මම මේ කියන්නේ වෙන කාටවත් නෙවෙයි. ඔයගොල්ලෝ තමයි ඔය කෝලම නටන්නේ. දාහනේ දෙන්න පුදුම ආශාවක් තියෙනවා. දින දානයක් කාලා නැත්නම් දින පිණ්ඩපාතයක් කරගෙන සන්තුට්ඨෝ hoti ඉතරි ඉතර පිණ්ඩපාතේ ඉතරු දිර පිණ්ඩපාත සන්තුට්ඨියාච වන්නවාදී නේව අත්තුක්කන්තේති නෝ පරං වම්බේති දින යන පිණ්ඩපාතයක් අරගෙන ඒකෙන් බලන්දලා ඒකට ආඩම්බර වෙන්නෙත් නෑ කාටවත් දොස් කියන්නෙත් නැතුව මේක කරන මේකට කියනවා භාවනා රාමතාවේ සඳහා සිව්පසේ පරිභෝගයේ තියෙන උප්පරීම බෞද්ධ ආර්ථිකයේ ඔච්චරයි බුදුහාමුදුරන්ට Nobel Prize හම්බුෙත් නැහැ, මැග්සේසේ සම්මාන හම්බුෙත් නැහැ. මුත් උන්වහන්සේ කියපු මේ වචනේ හොල්ලන්න බුදුජානක කියනවා අග්ගඤ්ඤා රත්ඤ්ඤා පෝරාණා වංශඤ්ඤා අග්ගඤ්ඤා රත්ඤ්ඤා පෝරාණා වංශඤ්ඤා න සංකිස්ස සංකිලිසanti ඊටාම අග්‍රය කියලා කියනවා මේ බුදුහාමුදුර කියන ක්‍රමේ ලදයන් පින්නපාතකින් සතුට වෙන එක. ලදයන් ඇඳුරකින් සතුට වෙන එක. ලදයන් සීනාසයෙන් සතුට වෙන එක. අග්‍රයි. පෝරාණේ අන්තිම පරිණි. 512000ක් බුදුරු දැක්කයි කියලා කියලා කියලා කියන අටුවාවේ. රත්ත්‍ඤා චිර රාත්‍රත්‍යයි. අසංකින්නා මේක කවදාවත් කලවම් කරන්න බෑ. කලවම් කරපු එක සංකීර්ණ වෙලා යනවා. පටලවිල යනවා. මේක යන මනසට කවදාවත් පටලවෙන්නේ නෑ. නසංකිස්සං සංකීස්සන්ති මත්තර පහළ වෙන මෛත්‍රී බුද්ධ ශාසනයවත් මේ තේමේ සන්තුට්ඨ හතර නැති වෙන්නේ. චීවර මහාර්ය වංශේ, පින්නපාත මහාර්ය වංශේ, සීනසන මහාර්ය වංශේ සතුට වෙනවා නම් ඒක ඉස්සරහටත් එම දැනටත් නැහැ. මේක කරන්නත් බෑ කියලා තියෙනවා. මේ ෂූරට බලන්න බීකු අල්ලන්න එහෙම දඟලුවොත් කාට හරි මොකද වෙන්නේ කියලා? රේන් දෙයක් අල්ලන්න පටන් අරගත්තොත් හදන්න බෑ. මේකට එකසියක් ඕනේ නෑ. මේක තියෙන්නේ කොච්චරම තමයි. වෙනස් කරන්න බෑ. මේක වෙනස් වෙන්නේ නෑ. ඒ වගේම කියනවා අපපති කුට්ටේ සමනේ බ්‍රාහ්මණේ විඤ්ඤෝයි ඕනෙම වෙන අන්‍ය ආගම කෙනෙකුට මේකට නිග්‍රහ කරන්න හිත දෙන්නේ නැහැ. මොකද මේක සරලයි. මේක පහත් කරන්න බෑ. පින්න පාත කියලා දාන ටිකක් කරන කණේකට කාටවත් පහත් කරලා කතා කරන්න බෑ. ගල් වෙනක වාසය කළ භාවනා කරන කෙනාට ওই මොනම ලිබ්බ කෙනෙකුටවත් කතෝලික මිනිසෙකුට හින්දු කෙනෙකුට බඩින්න බෑ ඒකනේ ස්වභාවය. ඒක තියෙද්දිනේ මේ අපි මේ කෝලම් කරන්නේ. එතකොටනේ අපිට සංගුණ නැති වෙන්නේ. එතකොටනේ අපි මේ ඕලමලකම් ඇති වෙන්නේ. එතකොටනේ අපිට චේතෝ කීල වෙන්නේ. කටුකරෝසන වෙන්නේ. වෙන්න එපායි. මොකද මේක යන්නේ හේතුඵල ධර්මයකනේ. ඒ නිසා බලන්න පුළුවන් තරම් අර ගෝමූත්‍ර වංකේ වගේ තියෙන මේ චපල ගති චන්ද්‍රාංකයේ තියෙන වගේ චපල ගති නැතුව ඍජු කතා කරන කතා අදාළ දෙයට කතා කරලා සරල වෙන්න උත්සාහ කරන්න. ඒකට තමයි තේරෙයි ඒ වීමත් එක්ක ජීවිතේ ඡාම්බවත් එක්ක මේ භාවනාවට පුදුමාකාර නැමීමක් වෙනවා. ඒක වෙනකොට දෙයියෝ පැනලා වදිනවලු. ඒ පුද්ගලයාට දෙයියන්ට ඉස්සර වෙන්න බ්‍රහ්මිය වදිනවලු. යම් කිසි කෙනෙක්ගේ සංකීර්ණ ජීවිතයක ඉඳලා දැන් සරුවච්චන් වහන්සේ රජපෞලක ඉඳලා බැස්සනේ පාරට බහැරලා දෙන දාන ටිකක් වළඳලා විෂිකන රෙදි කැලක් කරන පාන්ස්කූලයක් හදාගෙන වේබාර පර්වත පාන්තියේ ගහක් පොළේ දෙකලා වළඳනකොට රත් වෙනවා උණු වෙනවා දෙයයන්ගේ ඉසල බ්‍රහ්මයේ වඳිනවා අනේ මේ රජ සැපවි තියෙන මිනිස්සෙක් නෙමෙයි අතහැරි මේ මේ සංඝ ගුණයකට ඉතින් ඒවා කියනකොට අපිටත් සද්ධාාවක් ඇති වෙනවා. බුදුගුණ කියලා එකක් අපි කියනවා. ධර්ම ඒක අපිට කරන්න පුළුවන් නම් මේ ජීවිතයේදීම සංඝයා වශයෙන් නැත්නම් Taman සංඝයා කරගෙන කොච්චරක් අපිට කළ හැක්කක් තියෙනවා. හිතන්නේ බා රටම මේක කරන්න ඕනේ මුළු ගමම මේක කරන්න ඕනේ අපේ පවුලම ඒක නම් කවදාවත් වෙන්නේ නැහැ. ඒකයි සිද්ධාර්ථ කුමාරයා අස මේ සුද්ධෝදර්ජනට හොරෙන් පැනලා ගියේ ඒකයි. යසෝදරාට හොරෙන් පැනලා ගියේ ඒකයි මේ මේ හදිස්සියේ කඹේ ඇවිදිනකොට කටක් දාගෙන ඇවිදින්න බෑ අමාරුයි. ජීවලක් කපන පීනනකොටත් ආර වරින් මචං යන්න කියලා බෑ. එතකොට එක්ක නයි. ඔය ඉන්න ඔක්කොම අනික් කට්ටිය බයිලාකාරෝ එක්කෙනෙක්වත් නැහැ වැඩේට. ඒක හදාගන්න. සංගුණ හදාගන්න. සංගුණ හදාගන්නවා කියලා කියන්නේ උජු සූජුච වෙන්නේ. හොඳ වඩා හොඳ වෙන්නේ. Tamange කැළඹෙන මනස දැක්කට පස්සේ මෙන්න මෙතනයි තැම්පත් වෙන්නේ කියලා ඒ තැනට තැම්පත් වෙන මූල කර්මස්ථානට නැවත නැවත යමින් ඒ ඒකෝදි භාවය ඇති කරන්න උත්සාහ කළොත් ඔයගොල්ලන්ට තියෙන දැනුම කිසිම අඩුවක් නැහැ. ඒක ක්‍රියාවත් කරන්න. ක්‍රියාවත් කරලා හරියට එල්ල කෙරුවොත් හරියන වෙලාවලුත් තියෙනවා, වර්ධින වෙලාවලුත් තියෙනවා. ඇත්තටම කියනවනම් වර්ධින වෙලාව විතරයි පාඩම ඉගෙන ගන්න. හරියන වෙලාවෙදී අපි ආඩම්බර වුණාට මේ දේ කරනකොටවත් එක හරිය නැති එකනට දොස් කියන්නත් එපා, හරිය නැති එකේ දොස් දකින්නෙත් නැතුව යනවනම් ඒකට කියනවා සංඝ ගුණ එහෙම නැත්නම් චේතෝ කියලා අයින් කිරීම කියලා මේට වැඩිය පොඩ්ඩක් එහාට යන්න වෙනවා විපස්සනා ශික්ෂාව ගැන කතා කරන්න. මේ සමාධි ශික්ෂාව තමයි අර විසිරිච්ච ආලෝක කදම්බ එක තැනකට ඒකාග්‍ර කරනවා කියලා කියන්නේ. ඊට ටිකක් වෙනස් ඉස්සරහට යන්න ඕනේ විපස්සනා ශික්ෂාව කරන්න මම අද මතක් කරපු දෙයකින් ධර්මදේශන સમાપ્ત කරනවා. අද දවල් අපි කතා කරා යම් වෙලාවක සීල ශික්ෂාව සමාධි ශික්ෂාව වඩන්න උදව් කරපු ආනාපානෙත් හලන්න පුරුදු වෙන එක තමයි විපස්සනාව කියන්නේ. යම් වෙලාවක මේ සමාධිය ඇති කරන්න උදව් කරපු සතියත් හලන්න ඉගෙන ගන්න එක තමයි විපස්සනා කියන්නේ. ඒ සතිය හරහා ආනාපානිය හරහා හදාගත්ත සමාධියක් තියෙනවා ඒකටත් අතාරින එක තමයි විපස්සනා කරනවා කියන්නේ. අපි මහා ලෝකෝට කල්පනා කරන ප්‍රඥාවත් අතහරින්න වෙනවා. ඉතින් ඒකට මම කියන්නේ කියනවට මම දන්නවා ෂුවර් බයිනොයි කියලා මට. ඇහලේපොළ කුමාරියාමි තමන්ගේම දරුවා වනේලාලා කෙටුවයි කියන කතාවක් අපේ ජාතක පොතේ මේ රාජාවලියේ තියෙන අමාරුයි නේ නේ. තමන්ගේම දරුවා රාජානට වනේ දාලා කොටලා තියෙනවා. ඔගේ මෙච්චර ආසාවෙන් හදාගන්න සතිය වනේලාලා කොටන්න වුණොත් මිච්ඡර ලස්සන්ට ආදරෙන් සාදරෙන් ප්‍රේමයෙන් වඩපු ආනාපානට රටා කියන්න සිද්ධ වුණොත් මිච්ඡර ආදරෙන් ප්‍රේමයෙන් තනහ වඩපු සතා සමාධියට රටා කියන්න පුළුසොත් මිස මේ විපස්සනා දියුණු කරන්න අමාරුයි. ඒ නිසා ඒක නොකියම නතර කරන්න බණ මනාවට සියලු දිනාටම තෙරුවන් දරණයි මෙතනින් ධර්ම දේශනාව නතර කරනවා.